අන්තානන්තානං ලෝකස්ස පඤ්ඤාපේති චතුහි වත්තු හීති ගෞරවනීය යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි සින්පාතක මහත්තුරුත් ඉදිරිපත් කරගෙන සතිපතා නිතිපතා පවත්වාගෙන ධර්ම දේශනාව සඳහා අපි මේවර මූලික මාතෘකාව වශයෙන් තියාගත්තේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ මුලින්ම සඳහන් වෙන බ්‍රහ්මජාල සූත්‍රය ඒක දීර්ඝ සූත්‍රයක් අපි මේ වෙනකොටත් පසුගිය සති 6ක් දේශනාවල් 6ක් මාර්ගයෙන් පසු කරලා තියෙනවා අද මේ ආරම්භය ලබා ගන්න හදන්නේ හත්වෙනි දේශනාව අද අපේ 12 වෙනිදා අපි මේ වෙනකොට ඒ සූත්‍රයේ මුල් හඳුන්වා දීමත් ඒක ඒ වාගේම මේ හඳුන්වා දීමේ උපායයි. හඳුන්වා දීමේ ක්‍රමයෙන් සර්වචන් වහන්සේ තමන් වහන්සේට දේශනා කිරීමට අභිමතාර්ථ අර්ථයක් මතු කර ගන්න හැටි දැක්කා. ඒකට කතාපාබතය එහෙම නැත්නම් මාත්‍රකාව යොමු ලැබුණේ සර්වචන් වහන්සේගේ ගුණ සහ අගුණ කීම වන්න අවන්න භාෂණය කියන මාතෘකාව. ඒකත් සර්වඥාන්සේගේ කන් දෙකට අහිනා නෙවෙයි. ඒක ඇහුනේ සර්වඥ ශ්‍රාවක පිරිසකට ඒ ඇත්තෝ ඒ ಗುಣ අහලා ඒ නුගුණ අහලා සිතේ මනාපමනාපකම් පහල කරගත්තා. ඒ පහල වීම අනුව ඇතිවෙච්ච සාකච්ඡාවකටයි සර්වඥාන්සේ අපරමයි සම්බන්ධ වෙලා මැදිහත් වෙන්නේ. එතනදී ඒ ස්වාමීන් වහන්සේලා මතක් කරනවා මෙන්න මෙහෙම ස්වාධීන වූ දෙපිරිසක් දෙකොට්ටාසයක් දෙදෙනෙක් මෙන්න මේ විදිහට ਸਰවඥාන්සේගේ වර්ණ භාෂණය සහ වර්ණ භාෂණය සිද්ධ කළා. එතකොට ਸਰවඥාන්සේ මතක් කරන්නේ ඒ වර්ණ භාෂණය කරනකොට මහණෙනි උඹලට සතුටක් ඇති වුණාද? අවර්ණ භාෂණය නුගුණ කියනකොට කනකාටුවක් පහළ වුණාද? ඉතින් ඒක ਸਰවඥාන්සේ දන්නවා. අම්මලා තාත්තලා ගුණ නොගුණ කියනකොට දරුවන්ට හිත නරක වෙනවා. ගුණ කියනකොට සතුට ඇති වෙනවා. ඉතින් මේක සෑම ආගමකම තියෙන ප්‍රසිද්ධ ලෙඩක්. භයානක පැතිරෙන රෝගයක්. ඔබ තමයි මූලධර්ම වාදීන්ට තියෙන මූලික කැසිල්ල. නමුත් සර්වඥාන්සේට එහෙම කැහිල්ලක් නැහැ. ඒ නිසා උන්වහන්සේ ඒ ශාවක පිරිසට සඳහන් කරනවා මහන්නේ යම් ආකාරයෙන් සර්වඥාන්සේගේ නුගුණ භාෂණයක් අහලා බලාගේ හිතේ යමනාපයක් දෝෂයක් පහළ වුණා නම් ඒක ඔබලාට අනතුරක්. වර්ණ වාසනය අහලා සරුවචන් වහන්සේගේ ඔබලාට යම්කිසි ආනන්දමය ප්‍රීතියක්, සුඛයක්, සතුටක් පහළ වුණා නම් ඒක ඔබලාට අනතුරුදායකයි. ඒක නිසා වහාම අන්නේ විදිහේ වර්ණ අවර්ණ භාෂණය පිළිබඳව මේ පුරුද්දට ඇති වෙන සතුට සහ කනගාටුව දෙක දැක දැනගන්න එකයි සරුවත්න ශ්‍රාවකයේ වගකීම අන්න එක මතක් කරලා දෙන එකයි සරුවත්න ආංශයේ ගුණේ කියනවා නම් ගුණයක් වශයෙන් කියන්න තියෙන උන් ඕකයි. එවනතෝ ලෝකයා කියන ගුණ නුගුණ දෙකම මේ බහතෝරන දරුවන් කියන පුරතල් වචන ඔය ගන්න දෙයක් නැහැ. ඌවට හිතනක් කරගන්න හෝ හිත සතුට කරගන්නවා නම් ඔබලා සරුවත්න ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි කවදාකවත් ඔබලට සර්වඥාගේ ಗುಣ කියන්න හම්බෙන්නේ. ಗುಣ කියනවා නම් ಗುಣ කියන්නේ ඒ ගම්බීර වූ දුක්ඛස්ස වූ අතක්කාවචර වූ ප්‍රණීත වූ සාන්ත වූ පුත්‍රජානන්දහස්ගේ ධාරණේ දැකලා තමයි සර්වඥ ගුණය දැක ගන්න පුළුවන් කියන්නේ. ඉතින් ඒ අනුව සර්වඥාන්වහන්සේ මතක් කරනවා මේ සර්වඥාන්සේගේ ಗುಣ කියනවායි කියලා කොච්චර සීලය පිළිබඳ වර්ණනා කරත් ඔබ කවදාකවත් ගුණයකට වැටෙන්නේ නැහැ. වතුරේ සීතල ගතිය නැත්නම් වතුරක තියෙන තෙත ගතිය කතා කරනවා වාගේ. වතුර කියන්නේ තෙත ගතිය තමයි. ඊට පස්සේ සර්වඥාන්සේ දේශනා කරන මේ ත්‍රිවිධ සාසනයේ සමාධිය ගැන කතා කරනකොට සමාධියක් සර්වඥාන්සේ කොච්චර තියෙනවද කියලා කිව්වට ඒක කවදාකවත් සර්වඥ ගුණයක් වෙන්නේ නැහැ. මොකද මේ සාමාන්‍ය ගුණ දොස් විචනය කරන ගුණ දොස් වලට හොඳ හිත් කරක් කරගන්න හිත් හොඳ කරගන්න ඇත්තෝ යම් ප්‍රමාණයකට සමාධියකට ඇවිල්ලා තියෙනවද ඒ ඇවිල්ලා තිබුණත් එයත් තාම සංසාරේ. තාම කන්නා වශයෙන්, දික්ටි වශයෙන්, මාන වශයෙන් පටලව ගන්න. අන්නේ පටලවන පටලවිල්ල එයත්න්ට කොච්චර සමාධිය තිබුණත් තේරෙන්නේ නැති නිසා උන්දලාගේ සමාධිය උන්දලාගේ භවයෙන් ගැලවෙන්න පිණිස උදව් වෙන්නේ නැහැ. ඒ නිසා සරුවත් අනන්සේ ලෝකෙට පහළ වුණේ අන්න ඒ හොඳ සීලවන්ත විඳලා හොඳ සමාධියක් අරගෙන මේක අනාගත පටලවාගත්ත සරු මේ සංසාරේ අවුල් වෙලා ඉන්න මෙන්න මේ භ්‍රමජාලේ පැටලලා ඉන්න කට්ටිය ගලවලා දාන්නයි ගුණයක් වශයෙන් සරුවචනාංශගේ ගුණය ඔන්න ඕකයි ඕකට තමයි විපස්සනා කියලා කියන්නේ. මේ සීලේ වැඩ පිළිවෙල නිසා සමාධි වැඩ පිළිවෙල නිසා ඇති වෙන්න පුළුවන් ඕ මේ පිළිල. කපලා මේ ගහ කප්පාදු කරලා හොඳට හයිය තියෙන අතු ටික ඉතුරු කරලා ඒකට හොඳට අවු වැටෙන්න දුන්නට පස්සේ ගහ රත් වෙලා හොඳට පළ දරනවා මල් පිපෙනවා. එනතු ගහ කොළ වුණොත් ඕනකට වැඩිය මේ හේවන ඇති කරගත්තොත් තමයි විසින්ම ඒ ගහට নানা ආකාර ලෙඩ රෝග ඇති වෙනවා මකුළු ලල් බැඳෙනවා අතු කුණු වෙනවා ඊට පස්සේ බොහෝ අතු ගහේ පරපෝෂිතව වැඩෙනවා මිසක් ගහට මලක්වත් පිළියක්වත් දෙන්නේ නැහැ. ඒක නිසා කප්පාදු පිළිය ගන්න ඕනේ අතට. විපස්සනා කියන්නේ අන්න එහෙම කප්පාදුවක් සීලය පිළිබඳව වුණත් සීලපත පරාමාසයකට යන්න දෙන්න එපා. සීලය සමාධිය පිණිස පිටන්න ඕනේ. සමාධිය මේ අපි සාකච්ඡා කරන්න හදන ලෝකායත වාදයකට හෝ එහෙම නැත්නම් මේ මේ කාලය පිළිබඳව අත්වාදයකට යන්න දුන්නොත් කොච්චර සීල සමාධියක තිබුණත් පටලැවෙන එක නම් පටලැවෙනවා. අන්න ඒ දෙකට යන්න දෙන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාව දිගේ හඳුරන එක තමයි සර්වඥාන් වහන්සේගේ විෂය, සර්වඥාන් වහන්සේගේ දේශනාව, සර්වඥාන් වහන්සේගේ ශ්‍රාවකයෝ කරන වැඩේ අන්න ඒක මේ ලෝකයේ ඉස්සෙල්ලාම මේ භ්‍රමජාලය ගලවල විස්තර කරලා දෙන්න පුළුවන් එකම ඥානෙ පහළ වෙන්නේ සර්වඥාන් වහන්සේ පමණයි. අන්න ඒක ගැන නම් කතා කරන එක වටිනවා. ඒක නම් සර්වඥාන් වහන්සේ වුණා සර්වඥාන් වහන්සේ නමකගේ ගුණ ප්‍රකාශ කරන අංශයක්. ඒ වුණත් මේ භාගෙට සම්පූර්ණ වෙච්ච සීලයෙන් හෝ සමාධියෙන් කවදාකවත් වැඩි කෙලවර වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට <clears throat> හොඳ සීලයක් හොඳ සමාධියක් ඇති කරගෙන එයින් පටලවිච්ච පටලවිලි තුනක් අපි මේ පසුගිය කාලේ වෙනකොට සාකච්ඡා කරන්න ලැබුණා. පුබ්බන්තවාදී සත්සත අසත්සත මේ පූර්වාන්තය දැක බලලා බලාගෙන පෙර විසු කඳ පිළිවෙත හොඳතෝම සමාධියෙන් දැකලා බුබ්බේ නිවාසානුසති ඥානෙ ඒ මේ ලෝකයේ සාස්වතයි එහෙම නැත්නම් සදාකාලිකව පවතින දෙයක් අසාස්වතයි එහෙම නැහැ මරණයෙන් පස්සේ කෙලවර වෙන දෙයක් ආදි වශයෙන් වාද දෙකෙන් පටලැවෙන්න පුළුවන් ඒ වගේම ගිය පාර අපි මතක් කරගත්තා මේ ලෝකේ සහ ආත්මය කියන දෙක පවතින දෙයක්ද නැති දෙයක්ද කාලය අනුව ආත්මයක් දිගට පවතිනවද ලෝකයක් දිගට පවතිනවද එහෙම නැත්නම් මේ අපිට මේ පේන දින ජවනිකාව විතරද ඉන්හිහාට යමක් නැද්ද මේකත් අන්තිම සමාධියට ගිය කෙනෙක් උනත් ලෝකයේ දිගටම පවතින ආත්මයක් තියෙනවා ලෝකයේ දිගටම පවතින ලෝකයක් තියෙනවා කියලා අන්තිකට යන්න පුළුවන් හොඳටම සමාධිගත වෙලක් කෙනෙකුට නෑ මේ දකින්න චිත්තක්ෂණය පමණයි ඒක නිසා මොන පවක් කරත් මොන පිනක් කරත් ඒක පරිසම්දෙන්න කෙනෙක් නැහැ. මේ චිත්තක්ෂණයෙන් ඔක්කොම ගෙවිලා යනවා, කැපිලා යනවා කියන උච්ඡේදවාදයට එන්න පුළුවන්. කොච්චර සමාජයේ දුනත් ඒක කලව ගන්න බෑ. එමෙතු සීලයක් නැතුව සමාජයක් නැතුව තර්කිනුත් කොතෙන්ද එන්න පුළුවන්? ඒ ඔක්කොම එකම අන්තරාය බෝධුවක තමයි ඉන්නේ. ඒකෙදි සර්වඥාන්තයෙන් පෙන්ලා දුන්නා මොන වගේ මධ්‍ය ප්‍රතිපදාවක්ද සර්වඥාන්තයෙන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ඉදිරිපත් කරනකොට ඉදිරිපත් කරන්නේ අර සීලේනොත් මේ අඩුපාඩුකම් සහිත වරදවා ගන්න පුළුවන් සමාධියෙමුත් වෙන්න තියෙන අතුරු මාර්ග වලින් බේරලා හරියට මධ්‍ය ප්‍රතිපදාව දිගේ ආර්ය අෂ්ටාංග මාර්ග දිගේ මෙහෙවන මෙහෙවීම සඳහා සර්වඥාගේ ප්‍රඥාව යොදපු හැටි ඒකේ පේනවා. අද අපි ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ වාගේම අන්තානන්තානං කියන එක. අන්ත අනන්ත කියන පදේ. අපි එදා කතා කරේ ඒ කාලය අනුව බලනකොට ආත්මය කියලා සදාකාලික දෙයක් කියනවද නැත්නම් එහෙම ආත්ම කතාවක් නැහැ මේ මරණයෙන් මත්තේ ඉවරයි පව් කෙරුවත් පින් කෙරුවත් පරිසංගුදෙන්න දෙයක් නැහැ කියලා කාලය ඒ ඒ චිත්තක්ෂණේ කැපෙන දෙයක් එහෙම නැත්නම් දිගට මල් මාලයක යටින් යන නූල වගේ එක දිගට පවතින දෙයක්ද කියලා. අද කතා කරන්න හදන්නේ දේහය ගැන. මේ ලෝකයේ කියලා පැතිරිච්ච භූමියක්, දේශයක්, ඉඩපාඩුවක් තියනවාද මේක තියනවා නම් අපිට අල්ලා ගන්න පුළුවන් දැක ගන්න පුළුවන් මැන ගන්න පුළුවන් අන්තයක් සහිතද එහෙම නැත්නම් තියෙනවා ඒක අනන්තද අන්ත වාදය පරිවටුමෝ කියන පදයෙන් තමයි සර්වඥාන්සේ මේ සූත්‍රය හඳුන්වා දෙන්නේ පරිවටුමයි කියලා කියන්නේ ඒක සසීමයි. සීමා සහිතයි නැත්නම් ගෝලාකාරයි. ඒ ගෝලේ වටේ යන්න පුළුවන්. ගියාට පස්සේ යන කෙනාට ඒ ඇතුලේ තියෙන ගෝලේ හදාරා ගන්න පුළුවන්. අන්තයක් තියෙනවා. අන්තය කියන්නේ සීමාවක් තියෙනවා. අනන්තයි කියලා කියන්නේ අපේ දැනුමට වට කරන්න බෑ. කොටු කරන්න බෑ. අපේ ඥාන ජාලය විසිරුවලා අල්ලගන්න බෑ. මොකද්ද ලෝකේ? යවකාශ ලෝකය සත්ත්ව ලෝකය, සංස්කාර ලෝකය කියලා ලෝක විදූ ගුණය ගැන කතා කරනකොට සරුවඥන් වහන්සේගේ මේ ලෝකය පිළිබඳ දැනගැනීම තුන් ආකාරයෙන් කතා කරනවා. මේ අවකාශ ලෝකය ගැන කතා කරනවා. ඉඩක්, දේශයක්. එනිසා ලෝකයේ තියෙනා වූ සෑම ලෝකායත ඥානම මේ කාලමානය සහ දේශමානය කියන දෙකේ තමයි සිට වෙන්නේ. කාලමානය කියලා කියන්නේ කාලානුරූප ඊයේ අද හෙට ආදි වශයෙන් කියන කාලය අනුව හරියට කල්පනා කළ මිනිස්සු ලෝක ශාස්ත්‍ර නිපදවනවා. නිපදවලා අර බල්ලවලිගේ අල්ල ගන්න කැරකෙනා වගේ වටේ කැරක් කැරකී ඉතින් යක්කොත් ඒ අත්තු පදක්කන් දිනාගෙන නම්බුනාම දිනාගෙන රාජකීය පඬිතුකම් තියාගෙන මොනවදෝ කරනවා හැබැයි හිතපු තැනම තමයි. තව කට්ටියක් මේක දිගපළල මැනලා දේශයේ වශයෙන් විශාල ඥාන සම්භාරයක් ලෝකෙට ප්‍රසව කරලා දෙනවා. තාමත් මේ මන්‍යව කට්ටිය ඒගොල්ලෝ තාම මනියෝ. සමුති ඉවරක් කරලා නැහැ. නමුත් ඒගොල්ලෝ හිතනවා ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒගොල්ලෝ නම් ඒක මන්නට ඇති දෝෂයක් නැහැ. නමුත් මේ සර්වඥ ශාවකයෝ කියලා ඒකට කෝඩු අල්ලන්න හදනකොට පෝල් එක අල්ලන්න පෝල් කාර්යෝ වෙන්න පටන් ගන්නකොට එතකොට මේ භ්‍රමජාලේ සරුවචන්සේ ලියන කෙනෙක් නැත්නම් සරුවචන්හන්සේ ගෝලෝ භ්‍රමජාලේ පටලවන කට්ටියද කියන එක අද විශාලම ලෝක විහිළුවක් වඩටපත් වෙලා තියෙනවා. මේවට කියනවා ලෝකායත වාද කියලා නැත්නම් ලෞකික ඥාන කියලා කියනවා. ලෞකික ඥාන මානයේ දිගේ තමයි යන්නේ. මේ මානයේ අනුව දිගය, පළලය, උසය නැත්නම් ත්‍රිමාණය ආදී වශයෙන් මනින්න පුළුවන් දේවල් පුළුවන් තරම්ම අයින පුස්තකාල පොත් ගොඩ ගහලා හැම දෙයක්ම මැනලා තියෙනවා. හැබැයි මනින්න කෝදුව මොකද්ද කියන එක මැනිලා නැහැ තාම. ඒ කෝදුව නිතරම වෙනස් වෙනවා. අපි විනය පිටකේ විනයට උනත් ගත්තාම කහවණුව කියන එක අනුව විනය පිටික බර ගන්න පිටනම කහවණුව කියන්නේ මොකද්ද කියලා. සුගතියත කියලා එක පිළිබඳව විනයෙන් කාලක් විතර හඳාගෙන සුගතියත කියන්නේ මොකද්ද කියලා දන්නේ. ඔයාගේ මොකද්ද ගිලිහිලා තියෙනවා. හැබැයි ගිලිහුණාට මොකද ගිලිහිච්ච බව කියන්නේ ඒකට පරිච්ඡේද බොහොම පොඩ්ඩයි පාවිච්චි කරන්නේ. අර ඒ තියෙනවා කියලා හිතාගත්ත කෙනෙක් මැනලා කෙස්තලෙන තර්ක. පේන තියෙන්නේ මොකද්ද පැටලිලා වගේ මේ සුගත වියත නැති වෙලා තියෙන්නේ එහෙම නැත්නම් මේ නිල කහපණේ කියන එක මොකක්ද කියලා නැතිලා තියෙන එක නිකන් පොතල යන්නකට වැරදිලා වගේ පේන්න තියෙන්නේ මේක විද්ධාම විතරක් නෙමෙයි මුළු ලෝකෙදම පටලවෙන පටලවිලා මිනුම පිළිබඳව හයියෙන් කතා කරනවා මිනුම් දාන්න බලනකොට එහෙම දෙයක් තිබිලක් නැහැ ඇත්තෙත් නැහැ බලාපොරොත්තු වෙන්නත් නැහැ හැබැයි ඒකේ මැන්නට පස්සේ ඉතින් 1 2 3 4 කියලා රණ්ඩු දිගට යනවා ඉතින් මේකට කියනවා ලෝකායත වාද කියලා. ඒ නිසා මේ තමන්ගේ ආනාපානය පිළිබඳව තමන්ගේ පිම්බීම හැකීම පිළිබඳව තමන්ගේ වම දකුණ කියන පියවර පිළිබඳව තමන් යනකොට එනකොට කනකොට බොනකොට ඒ ඒ තැන දැක දැන ගැනීමෙන් පරිබාහිරව මොන්න තරම් දැනුම් විශයක් ලබා ගත්තා ඒක වැටෙන්නේ ලෝක ආයත වාදවලට ලෝක වර්ධනයට සරුවචනන්ත කියන්නේ ලෝක වර්ධනය කියලා කියන්නේ සුසාන වර්ධනය ලෝක වඩඩකෝ දුසාන වඩඩකෝ. මහණෙනි උඹලා ලෝක වඩඩකෝ වෙන්න යන්න එපා දුසාන වඩඩකෝ වෙන්න යන්න එපා. ඔය කියන ආර්ථික දේශපාලනිකා සමාජමය ප්‍රගමණය දියුණුව අන්තිමට වඩන්නේ සුසානේ වලවල දාන තමයි. ඒ සුසාන වර්ධනය කරන්නේ නැතුව ලෝක වර්ධනය කරන්නේ නැතුව ලෝකායත ධර්ම වලට යන්නේ නැතුව තමන් පිළිබඳව මැනීම ගණ්ඩ පොට පාදා ගන්නයි දරුවචනට පෙන්වන්නේ සමහර සම්තිබික්කවේ ඒකේ සමන බ්‍රාහ්මන අන්තානන්තාන ලෝකස පඤ්ඤාපේ චතුයි වත්තුයි මට පේනවා මහණෙනි මේ ලෝකේ අන්ත අනන්ත කියන පද දෙක අරගෙන නැත්නම් මේ ලෝකේ කෙලවරක් කරන්න පුළුවන් ය කෙලවර කරන්න බැරි. කියන පද දෙක අරගෙන මිනිස්සු පටලවාගෙන තියෙනවා ඒ පටලවිලි පද හතරක් තියෙනවා. ඒවා තීත බොන්තෝ සීමා තමන බ්‍රාහ්මණ සීමාරම්භ සීමා ගම්ම ලෝකස්ස අත්තානන්ත අන්තානන්තස් ලෝකස්ස පඤ්ඤාපේති කියලා මාන්නේ මොනව අල්ලාගෙනද නැත්නම් කොතනින් පටලවාගෙනද මේගොල්ල මේ හතරාකාරයෙන් ලෝකේ අන්ත තියනවා කියලා දැඩිශේ බාරගත් පිටසක් කියනවා. ලෝකේ අන්තයක් නැතය කියලා දැඩිශේ බාරගත් පිටසක් කියනවා. ඒගොල්ල කියනවා අන්තයක් තියෙනවා කියන්නේ තන්නේ කරව බොරුවක් කියලා. ඊට පස්සේ කට්ටියක් කියනවා අන්තයක් අනන්තයක් දෙකම නැහැ කියලා. ඒගොල්ලෝ කියනවා අන්තයක් තියෙනවා කියන කට්ටියක් බොරු කියනවා. අනන්තයක් තියෙන කට්ටියක් බොරු කියනවා. අන්ත අනන්ත දෙකම තියෙනවා. තව කට්ටියක් කියනවා අන්ත අනන්ත දෙකම නැහැ. මෙන්න මේ හතර තමයි පැටලෙන්නේ. මෙන්න මේ හතරට එන හැටි අරුවචාන්ද පෙන්නනවා. එතෙන්ට එන්නේ ලෝකයේ මිනිස්සුયો මනුෂ්‍යෝ කියලා පදේ පාවිච්චි කරන්නේ බොන්තෝ සමන බ්‍රාහ්මනා භාග්‍යවත්තු සමන බ්‍රාහ්මනේ මොකද එයත් හොඳ සීලවන්තයි එයත් හොඳ සමාධිවන්තයි කොච්චරද කියනවනම් එයත් මෙතෙන්ට පැමිණෙන්නේ මේ කියන මේ අන්තයක් තියෙනවා කියන ඒකාන්ත මමමයි සත්‍ය කියන අනුබරු කියන මතයට පැමිණෙන්නේ නැත්නම් ලෝකේ අන්තයක් නෑමයි කියලා. මමමයි සත්‍ය කියන අනුබරු කියන කන්දේට පැමිණෙන්නේ නිකන් ඉඳලා. හොඳ සීලෙක ඉඳලා හොඳ සමාධියක ඉඳලා ආතප්පමන්්වාය පධානමන්්වාය අනුയോഗමන්්වාය අපමාදමන්්වාය සම්මා මනස්කාරමන්්වාය හොඳ ආතාප වීදයකින් යුක්තව මේ ආවට කියන්නේ ලෙඩ කපුට වැල ගන්නවා වගේ භාවනා කරපුවක් තියෙනා නෙවෙයි. හොඳටම භාවනා කරලා තියෙනවා. ඒ වගේම ප්‍රධානමන්වාය ප්‍රධාන වීදයකින් යුක්තව මම මේ වැඩේ කෙලවර කරනවාම කියලා සාමාන්‍ය වීදය නෙවෙයි වීරත්වයෙන් යුක්තව. හිසගිනිගත්තෙකුටත් වඩා ඒ හිසගිනිගත්තෙකු එගිනි නිවන්න දඟනනට වඩා භාවනා කරපු කට්ටිය. කාය ජීවිත නිරපර දුවර කියලා භාවනා කරපු ප්‍රධාන වීර්ය කරපු කට්ටිය. අනුയോഗ මන්වායි කියලා කියන්නේ හරියටම ක්‍රමයක් දැනගෙන භාවනා කරපු අය. හිතමනාපට තැන් තැන් වලට ගැස්සට ගිහිල්ලා භාවනා කරන්නේ හුතු ගුරුවරු වල්ලාගෙන මෙන්න මේකමයි අනිවාර්යම ප්‍රධාන සීලය මේකමයි සමතයේ උපචාර අර්පණ සමාධි ලබන්න පුළුවන්නේ රූප ධානය අරූප ධානය බලන්න පුළුවන්නේ මෙන්න මේකෙනුයි කුබ්බේ නිවාසානුසති ඥාන ලබන්න පුළුවන්නේ මේකෙමුයි ලෝකයේ චුතුපපාතේ දැනගන්න පුළුවන් කියලා හරියටම ක්‍රමේ දැනගෙන භාවනා කරපැත්තෝ අප්‍රමාද බන්වායේ කිසිම චිත්තක්ෂණයක් ප්‍රමාදයට පතන්නේ නැතුව දිග්ගතව භාවනා කරන සම්මා මනසිකාරමන්න මනාකොට මනසිකාරය පවත්ලා භාවනා කරලා එක ආකාරයක චේතෝපනී විමුක්තියක් ලබනවා. ලබලා ඒ අත් ලෝකේ දිහා බලපුවාම ඒ අත්න්ට පේනවා ලෝකේ අන්තයි. අතරගතින් නෙල්ලි ගෙඩියක් වගේ පේන ලෝකෙ මෙන්න මේ පැත්තෙන් ගිහලා මෙහෙන් එන්න පුළුවන්. ඊට පස්සේ එයාගේ ගෝලියෝ ටිකට කතා කරලා කියනවා මම මේ විහිළු නෙවෙයි මම මේ ආතප්ප මන්වාය ප්‍රධාන මන්වාය අනුയോഗ මන්වාය අප්‍රමාද මන්වාය සම්මා මනසිකාර මන්වාය. තාමත් ජීවිතපත්‍යාගෙන සීලයක් රැකලා සමාධියක් වඩලා මම මේ අත්දකින්න දෙයක් කියන්නේ ලෝකයේ අන්තයි. ඉතින් ඒකකොට ඒ මෝල් වහන්සේ කියන කතාවල් අර සේරම අන්ධ પરම්පරාව කන. ඒ කියේ භාවනා කරලා නේ කියන්නේ සිල් රැකලා නේ කියන්නේ විහිළු කරලා නේ හොඳටම අත්දකලා කියන්නේ. මේ ලෝකේ අන්තයි. මේ ලෝකේ ඥාණයෙන් මට අල්ලලා ගන්න පුළුවන්. මගේ අඬුවට අහු වෙනවා. ඥාන අඬුවට ලෝකේ අහු වෙනවා කියලා. එහෙම ප්‍රකාශ කරපු ප්‍රධානම මේ එක විදිහකට ප්‍රකාශ කරපු ප්‍රධානම කෙනෙක් තමයි මොනිකාන්ත රාතපුත්ත. එයා කියනවා මගේ සීමිත වූ ඥාණයෙන් මේ සීමිත වූ ලෝකෙම මම ස්පර්ශ කරමින් ජීවත් වෙනවා. මම නිතරම මේක දකිමින් මම ඊතර මේක බලමින් දැනගන්නමින් ඉන්නවා කියලා. මගේ ඥාණයට මට පුළුවන් ලෝකේ සීමිත බව මගේ ඥානයට කොටු කරන්න පුළුවන් බව සසීව බව වට වූ බව තේරුම් කළ දෙන්න පුළුවන් කියලා. තව කෙනෙක් ඒ අරියටම අර වාගේම හොඳ සීලයක පිටලා විශාල කැපකිරීම කරලා විශාල බණ භාවනා කරලා භාවනා කරලා ලෝක දිහා බලලා කියන අනන්තයි. ඥාණයෙන් අල්ලන්න බෑ. මේ චක්‍රවාල කොච්චර දෝ කෙලවරක් නැහැ. එකින් එකට එකින් එකට යනකොට කවදාකවත් අන්ත කරන්න බෑ. ඒක නිසා මේ ලෝකේ අනන්තයි. මම මේ කතා කරන්නේ වීලු කරලා නෙවෙයි. මම මෙච්චර කල් භාවනා කරලා නියපොතු අඟල 6-8ක් වදිනකම් මම භාවනා කරලා තියෙනවා. ඒ සීම ගෑනකම් භාවනා කරලා තියෙනවා. මම ළඟ තිබුණු ගහේ මුල් ඇවිල්ලා මම මගේ කකුල් උඩින් වැඩෙනකම් මම භාවනා කරලා තියෙනවා. ගහයට තියෙන කොළ මිස කාලා මිස මම එළියට යන්නේ නැතුව මේ පළූප ජීවි ඒ මේ ගහරටට වැඩන අතුලි ගහන්න වැඩන කොළ ටික විතරක් කාලා මම භාවනා කරලා මෙච්චර කල් කැලේ ඉඳලා තියෙනවා ආන ඒ කරලා මම මේ කියන්නේ අනන්තයි. මේක අන්තයක් නෑ. අජිතකේ සකම්බල කියලා කියන්නේ බුදුහාමුදුරන් කාලේ හිටපු අන්න එහෙම මේ අනන්ත වූ ඥාණයෙන් මම මේ කල්පනා කරලා කියන්නේ ලෝකය අනන්තයි. සීමා කරන්න බෑ. යම් කිසි කෙනෙක් කියලා අන්තයි කියලා කියනනම් අනිවාර්යයෙන්ම පටලවාගත්ත කෙනෙක් මෙහෙමයි කියන්නේ කියලා එයා කියනවා අනික් අය කියන්නේ කියන බොරු කියලා කියනවා. මේ තමයි දෙවෙනි පටලවා ගැනීම. තුන්වෙනි එක තමයි හොඳට භාවනා කරලා ඒ අන්තත් නැහැ අනන්තත් නැහැ කියලා කියනවා. ඔය අන්තයි කියලා කියන කට්ටියත් පළුවක් නැකලා ඔය කතා කරන්නේ අනන්තයි කියන කට්ටියත් පළුවක් නැකලා කතා කරන මම මේක දැනගෙන භාවනා කරේ මම ඉතින් එහාට ගියා මේක අන්තයි කියන්නත් බෑ අනන්තයි කියන්නත් බෑ කියලා ඒගොල්ලත් අර වගේම අර දෙන්නම ප්‍රතික්ෂේප කරමින් තුන්වෙනි මතයක් ඉදිරිපත් කරනවා. ඒ තමයි තුන්වෙනි පටලවා ගැනීම. හතරවෙනි පටලවා ගැනීම තක්කීමේ මනසයි. ඒ බුද්ධල හොඳට තර්ක කිරීමේ දක්ෂයි. හැම එන දෙයක්ම තර්ක ඥානෙට ලක් කරනවා විමර්ශි බුද්ධියේ. ඒක පෙන්වන්නේ නිකන් හරියට ගැඹුරු වලක් වලවල් සහිත ගඟක එහාපැත්තට යන කෙනා කෙවිතක් කරන් යනවා. ඒ කෙවිත ඇන ඇන ඇන ඇන යනකොට වලවල් ගොඩ ලිතේනවා වගේ. අන්නේම විමර්ශන බුද්ධියෙන් මේ දනු සම්භාරේ කලඹලා ඒත් උ කියනවා ලෝකේ අන්තය අනන්තයි දෙකම තියෙනවා කියලා. නිසා අන්තයි කියලා එක જાතියයි අනන්තයි කියලා එක જાතියයි අන්තත් නැහැ අනන්තත් නැහැ කියලා එක જાතියයි අන්තයි අනන්තයි දෙකම තියෙනවා කියලා එක જાතියයි. මේ සවචනාංශ මෙන්න මේ හතර මම හිතනවා මේ විදිහට කියනකොට අහගෙන ඉන්නකොට යම් කිසි මතයක් Tamange හිතට එනවයි කියලා මොකක්වත් මේ කතා කරන්න කියලා මේ කතා කරන්නේ අවකාශ ලෝකයේ මේ දිගපල්ලමන්න පුළුවන් ඉඩමේ භූමියේ ක්ෂේත්‍රයේ අන්තයක් තියනවද අනන්තයක් තියනවද කියන ප්‍රශ්නේ. මෙන්න මේකේ හොඳට භාවනා කරපු ඇත්තොත් හොඳ ලෝකේ කුශාග්‍ර බුද්ධිමත් ඇත්තොත් මෙන්න මේ හතරෙන් එකට අහු වෙනවා. සර්වඥාන්ත දේශනා කරනවා මට මේ හතරම පේනවා. මේ හතරම පත්තෙන්ට හේතු වෙච්ච කාරණාවක් මට පේනවා. හේතුත් පේනවා. මේ හේතුව නිසා මේ පුද්ගලයා අනන්ත කරගත්තා. මේ නිසා මේ මනස මැරලා ගිහලා උපදින කරත් මට පේනවා. මේ හේතුව නිසා මේ ලෝකේ අන්තයි කියලා යම් කිසි කෙනෙක් ගත්තා. එයා ගන්නට වෙච්ච හේතුවක් මට පේනවා. ඒ නිසා ਉਹ මැරලා ගිහලා උපදින තැනක් මට පේනවා. තව කෙනෙක් කියනවා අන්තයි අනන්තයි දෙකම නැහැ කියලා. එහෙම කියන්නේ එයා පදනම් කරපු හේතුවක් මට පේනවා. මේ නැත්තම් මැරලා ගිහලා කොහෙද යන්නේ කියන එකක් මට පේනවා. ඒ වගේම තව පිටසක් කියනවා අන්තයි අනන්තයි දෙකම තියෙනවා කියලා. ඒත් ඒ නිගමනයට බැසගත්ත හේතු සාධක මට පේනවා. සමීකරණය මට පේනවා. මම දාන්නවා. මේ නිසා මේ වෙලේ මට ගත්තත් මැරලා ගිය ලොකු දිනතරක් මට පේනවා. නමුත් සර්වජන් වහන්සේ ඊ타ත්ම වේදනාව පිළිබඳව කෙලපැමිණිච්ච ඥාණයෙන් මේ හතරෙන් එකටවත් අහුවෙන්නේ නැතුව සම්්‍යක් ලෙස විමුක්තිය ලැබු බව සර්වඥාන්සේ දන්න එකයි කියන්න ඕනේ කාරණාවත් ඒකයි. නමුත් එහෙම විමුක්තියක් ලැබුවයි කියලා හෝ මට මාන්නයක් නැහැ. යම් කිසි කෙනෙක් මත වඳිනවා නම් වඳින්න ඕන ඔය කාරණාවට. ಗುಣ කියනවා නම් ಗುಣ කියන්නේ ඔන්න ඔය කාරණාවට ඔන්න ඕකයි භ්‍රමජාලේ ගලවනවා කියලා කියන්නේ. භ්‍රමජාලේ අයින් කරනවා කියලා කියන්නේ ඉන් මෙපිට පල්ලෙහා තියෙන සේරම භ්‍රමජාලය. ඉතින් ඒක නිසා ඔය තර්ක කරලා විභාග පාස් කරලා ලෝක මත ප්‍රකාශ කරන ඇත්තොත් භාවනා කළ සමත කරලා ලෝක මත ප්‍රකාශ කරන ඇත්තොත් සරුවචනාංශගේ පන්තියේ තාම බාලාංශ ඉන්න කට්ටිය. හැබැයි ඒ බාලාංශයටවත් යන්න සාමාන්‍ය කෙනෙකුට බෑ. මොකද සාමාන්‍ය මිනිස්සුන්ට මේ එදා කන්න පාන් රාත්තල හොයාගන්න බැරුව ලොකු ප්‍රශ්නයක්. ඒකට තමන්ට අවශ්‍ය කරන්න ආ වූ වෙන ආදා කරන වස්තු ලබා ගන්න බැරුව ලොකු ප්‍රශ්න නිසා යත්තන්ගේ බඩෙන් ඉහළට කල්පනාවක් නැහැ. පපුව දිහාට මොලේ දිහාට යන්න ඕක කල්ලා. යම් කිසි කෙනෙක් ඒ දිහාට ගියා ඒක ලෙවලා හරියට යෝගයට අනු අනුയോഗමන්වාය කියන විදිහට හොඳ සීලයක හිටියා. ඒ වගේම ප්‍රශස්ත වූ මුද්ද සමාධියක් ලැබුවත් උන්වේ හතරෙන් එක බොරු වලක අහුවෙන්නේ ඉඳී තියෙනවා. අන්තයි කියන්න පුළුවන්, අනන්තයි කියන්න පුළුවන්, අන්තයි අනන්තයි දෙකම තියෙනවා කියන්න පුළුවන්, දෙකම නැහැ කියන්න පුළුවන්. නමුත් තාම කිසියම් අඩුපාඩුවක් නැතුව සංසාරෙමයි භවයේමයි භ්‍රමජාලෙමයි. ඔය ඇත්තෝ ඉතින් මේකට හොඳ කිව්වත් නරක කිව්වත් ಗುಣ කිව්වත් අගුණ කිව්වත් සරුවඥ විශේෂයට අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා සරුවඥාන්ති කියන ඔය සිල්ලර බිස්නස් කර කර ඉන්න යන්න එපා. මේ සරුවඥාන්තිගේ තොග වෙනදාමක් තියෙනවා. ඒ වෙනදාමට ගියාම ඕවට උත්තර වෙලා එදෝදා ඉන්න බෑ. ස්තුති කරන කතාවල් සහ දොස් කියන කතාවල් සරුවඥාන්තෝ උතරින් එහාට ගියයි කියලාවත් කවදාකවත් සරුවඥාන්තේ ඒකෙන්වත් නම්බුවක් ගන්න යන්නේ නැහැ. ඒකවත් මගේ දැනුමක් විදිහට අල්ලගන්නේ නැහැ. ඒවං ගතිකා භවිස්සන්ති ඒවං අபிසම්පරායති අර ගොල්ලෝ මෙන්න මෙවැනි ගති සහිතයි මෙන්න මේ විදිහට මරණය මතට යන විදිහට විදිහට ලෝකේ නියත වෙච්චි වැරදි මත දිගේ යන. මොකක්වත්නාතික එහෙම පරාමර්ශනයක් ඇත්තේ නැහැ. ඒ නිසා අපරාමසතෝ ඒ මතවාද පිළිබඳව රාග ద్వේෂ මෝහණින් අල්ලාගන්නේ නැති නිසා පච්චත්තං සේව නිබ්බුතින් විදිතා බුදුරජාණන් වහන්සේ මෙලවම මැරලා ඉඳලා ගිහිල්ලා කොහෙද යන්නේ කියලා දැනගන්න ඕන මෙලවම නිවන ස්පර්ශ කරනවා වේදනාය වේදනාංච සමුදයස්ස අසංගමංච අත්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං විදිත්තා අනුපාදා විමුක්තෝ භික්ඛවේ තථාගතෝ මේ වේදනාවේ සමුදය මේ වේදනාව කියලා කියනකොට වේදයි ප්‍රතිවේද කියලා කියන්නේ අවබෝධ කිරීම ඥානයේ පටන් ගන්න පේනවා. වේදනාව පේනවා. ඒ වගේම ඒකේ කෙලවර පේනවා. ඉතින් ආස්වාද කරනත්තු පේනවා, ආධිනව විදිහටත් පේනවා, ඒ වෙන් වෙච්චත්තු පේනවා. අන්නේ විදිහට සර්වචනන්දේ ඇත්ත ඇති හැටියෙන් දැනගෙන දැනටම අනුපාදෝ විමුක්තිය මුක්තලයි කියන්නේ. අන්න එතනයි මේ ධර්මයේ තියෙන සර්වචනන්ද පෙන්වහන මේ භ්‍රමජාලේ ගැලවීම තියෙන්නේ මේකයි. ඒක තමයි ගම්භීර ධර්මයේ. ඒක තමයි දුද්දසා. දුද්දසා කියලා කියන්නේ මේ අන්තවා කියන පදේ වුණත් තේරුම් ගන්න ගියාම හුඟ දෙනෙකුට අමාරුයි. මේ ලෝකේ අන්තයි කියලා අරගෙන පැටලෙන්නේ කොහොමද? ඒකත් ඥානයක් නෙවෙයිද කියලා හොඳට කල්පනා කරලා බලන්න හිතන සමාජය. අනන්තයි කියුවාම ඒත් ඒක ඒ ඛණ්ඩ ධනන්ත උනත් අන්ත උනත් පාන් වගේ දෝක. කියලා පරිලසද? පැංගිටි රස මොනම රසයක් අත්තත්. එනිසා ඒක දුක්ද තමයි. දුරනුභෝදා. ඒක අවබෝධ කිරීම දෙච්චර ලේසි නෑ. මනාකොට අවබෝධ වෙන ධර්මයක් නෙවෙයි. අපිට විශේෂෝචර වෙන්න ඇති ධර්මයක් මේ ලෝකේ අන්තද අනන්තද කියලා කියන එක. ඒ වගේම සංසාපනීතා මේ අවබෝධ කළොත් ලෝකයේ දිගමනින්ද කියලා දාඩිය දාලා මේ මිනුන් දඬු අරගෙන දඟනවට වැඩිය බොහොම සාන්ත ගතියක් තියෙන මනස වැඩක් නෑ ඕකේ. ඇයි කියන එකක් පස්සේ කතා කරනවා මොකද මනස වැඩක් නැත්තේ කියලා. ඒ වගේම ප්‍රණීත භාවයක් තියෙනවා ඒ ලෝකයෙන් මනින් කියන්නේ එක හිින්න වැඩක්. ඒකටයි ඇත්තටම මේ දඬුවමක් වශයෙන් උපාදි දෙන්නේ. අපි ලොකු ස්වාමීන් වහන්සේට ඔය නිකායේ මහෝපාද්‍යය සංකෘත දීලා තියෙනවා. බොහොමාරි මහෝපාද්‍යය ඔබ සාර්ථක සභා සංකෘත ගන්න සෑහෙන පගා ගන්නවා. නමුත් ලොකු ස්වාමීන්ට ඒකක් ඡන්දෙන් දීලා තියෙනවා කාරක සභ මේ මහෝපාද්‍යය. ලොකු ස්වාමීන්ට ඒලා ඇරියලු මේ මහෝපාද්‍යය තනතුරු දෙන්න මම කළ වැරද්ද මොකක්ද? මම මේ පැත්ත කරලා බණ භාවනා කරන මට ඇයි මට මේ වගේ දඬුවම් කරන්නේ? ඒ වගේ අපිට උපාධියක් දෙනකොට නම්බුවක් දෙනකොට අපි සැලකිලිමත් වෙන්න මොන මොන වැරද්දක් කරාටද මට මේගොල්ලෝ මේ සම්මාන දෙන්න හදන්නේ? ඔය සම්මාන කියන්නේ මොකද්ද කියන එකෙන් තේරුම් ගන්න. මේ සම්මාන දෙන්නෙම ඒ අර ධර්මය නොදැන අනපු කෙනාට තමයි. ධර්මයේ දැනගෙන එකතු වෙච්ච එක්කනට කාටවත් අහුවෙන්නෙත් නැහැ, මනින්නත් බෑ. ඒ මුත්‍යනික අහුලංගා. පොර ගැහුවර වදින්නෙත් නෑ. ඒකට ඕන තැනක යනවා. ප්‍රාණිකු සේරම අන්බඩු වලට අහු වෙන්නේ ඒ මේ කියන විදිහට ලෝකෙ මනින් යන කට්ටියට තමයි. ඉතින් ඒගොල්ලන්ට දීර්ඝ නම් හම්බ වෙනවා. දැන් අපි ආනෝකුනම්මදා මේ සාමනීර අයදුම් පත්‍යක් පුරවන්න ගියාම පුරවලා දෙන්න එපයි කියනවා. මොකද ලොකු ආන්දරගේ නම් ටික ලියන්න අපි දන්නේ නැහැ. දන්න කෙනෙක් ඒක ලියන්න ඕනේ. ඇත්ත කතාව. එනිසා මේ හිත තියෙන එක අපිට හරි ලාභයි. ඒකෝට ඒ කවුරු වෙනම ලේකම් හඳු කෙනෙක් ඉන්නවා. ඒ ඒ ටික ලියුවේ නැත්නම් ඉතින් අපේක්ෂක කොහොම වුණත් උපසම්පදාට ප්‍රවිද රෙජිස්ටර් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි උපසම්පදා සාහිතිය ගත්තාම මේ පැවිද්දන්ට තමයි ගොඩක් කලවන්නේ. ඒකේ පෙන්ලා දෙන අපේ උපසම්පදා ඇවිල්ලා තියෙන මොනවාගේ પરම්පරාවකින් කියලා. පටන් අරගන්න උපාලි දාසකෝචේව කියලා උපාලි මහරහතන් වහන්සේ තමයි විනයට අධිපති. උපාලි. අන්තිම වෙනකොට අන්ති උපාධ්‍යයන් වහන්සේගේ නම ලියන්න පෙළවල් හතරක් විතර අග්‍රමහා පණ්ඩිත සිරිසත් සම්මා ජෝතික පවර දජ අග්‍රමහ රට්ටගුරු බල බල බල බල ගානක් කියලා උන නම ලියනකොට අන්තිම නම ලියන්න පෙළවල් හතරක් විතර උන පළවෙනි විනේත අධිපති අයක දග්ගපාලේ ලොකු හාමුදුරන් ලියන උපාලි දාසක සෝන උත්තරේ දැන් ඉන්නේ ඉන්නේ ඉස්සරහ යනකොට කැල කලවන්නේ. ඉතින් ඒ නම් එනකොටම දැනගන්න ඕනේ මේ මොනවද මේ මනෝ කියන වල ප්‍රමාණය තමයි මේක පේන්නේ. දැන් සර්වඥාන්සේ දේශනා කරන ඕව්වට නම්බු කරනවා කියලා සතුට වෙනවනම් ඕව නැහැ කියලා කනගාටු වෙනවනම් මාන්නේ හිත පරිස්සම් කරගන්න ඉන්න. ඕව එකකවත් උඹලට අරසව නැහැ. සතුට වෙනවනම් ඒත් උඹලා අනතුරේ නෑ කියලා කනගාටු වෙනවනම් ඒ තනතුරේ ධම්මාකාරයේ ਸਰවචන්නාංශිකේ ගුණයක් කියනවනම් ਸਰවචන්නාංශේ මේ ගම්භීරෝ දුද්දසෝ දුරනුබෝධෝ සාන්තෝ ප්‍රණීතෝ අසක්කාවචරෝ නිපුණ පඬිත වේදිනිය ධර්මයේ දකිනවා අන්න ඒකේ ගුණ කියනවනම් අන්න එතනයි ਸਰවචන්නාංශිකේ ගුණය තියෙන්නේ. උන්වහන්සේ නිසා මේ ලෝකේ අනන්තයි කියලා ගත්ත සෑම ලොකු කුඩා සෑම කෙනෙකුම හේතුවක් තියෙනවා යැත්තෝ මේ අනන්තයි කියලා අරගැනීමෙන් අන්තිමට විදවන්න වෙන, කෙලවර වරන්න වෙන, මරණින් මත යන්න වෙන තැනක් තියෙනවා. අන්තයි කියලා ගත්තනම් ඒත් වෙනවා. නමුත් ਸਰවඥාන්තයක අහුවෙන්නේ. ඉතින් මෙච්චර මේ පැය භාගයක් සමහර බණ කියුවට අපිට මේක අනන්ත අන්තභාවයේ ඛණ්ඩය දැනගත්තත් ඛණ්ඩය ඉතින් ඒ නිසා හුඟක් වෙලාට මේක තියෙන්නේ බුරුවෙක්ගේ පිටේ අකුරු බැඳා වගේ මේ අන්ත අනත්ත භාවය අපේ භාවනා ජීවිතේ කොහොම සම්බන්ධ වෙන්නේ? ඇයි හරුවචනාචේ මෙච්චර මේ චෙස්පලන් ගාර්කොලින් මෙතෙන් ගෙන්නලා බස්සලා තියෙන කියලා බලන්ද අපිට සිද්ධ වෙනවා සාධක සූත්‍රය අරගෙන මේ අන්ත අනන්ත භාවය කොහොමද සියුම් වශයෙන් අපි ගන්න වතුර වීදුරක් පාසා අපි බොන වතුර වීදුරක් පාසා ගන්න බක්තිරක් පාසා ගන්න ආස්වාදයක් ප්‍රසවාසයක් පාසා පිම්බීමක් හැකියාවක් පාසා පය තබන වමක් දකුණක් පාස කොහොමද පටලවිලා තියෙන්නේ කොහොමද අපි සංකර වෙලා තියෙන්නේ කොහොමද අපි කිලේශ වෙලා තියෙන්නේ සංකලිට භාවයටපත් වෙන්නේ කොහොමද කියන එක භාවනා කරන අය නම් ඔය සාමාන්‍ය උපාධි සඳහා පොත් කියන අයට වඩා අනිවාර්යයෙන් මේක දැනගත යුතුයි ඒක කියලා දෙන්න පුළුවන් වේද බැරි වේද කියන එක අපි පැත්තකින් තියෙනවා උත්සාහය කරගනිමු ඇයි මේ ලෝකයේ අන්තභාවය සහ අනන්තභාවය පිළිබඳව සර්වඥාන්සේ මේ භාවනා කරන ශ්‍රාවකයෝ දැනුවත් කරන්න හදන්නේ. එදා මේ මිනිස්සු බැන්නේ වෙන දෙයකට සර්වඥාන්සේ. ඒක කතාව පැත්තක දාලා සර්වඥාන්සේ පොඩක් පාදව ගන්නවා. ලෝකේ ඉන්න මෙන්න මේ වගේ දෘෂ්ටිගතිකයෝ අන්ත අන්තවාදී අනන්තවාදී අන්තානන්ත නැහැ කියන වාදී අන්තානන්ත තියෙනයි කියන වාදී. අන්න ඒක මහණෙනි ඔබලා දැනගන්න ඕනේ. ඒ සංයුත්නිකායේ සූත්‍රයක් තියෙනවා ලෝකායත බ්‍රහ්මණ සූත්‍රය කියලා. අන්න ඒකෙදී සර්වචනාන්ත ළඟට ලෝකායත බ්‍රාහ්මණය දෙන්නේ කියනවා. ඒ කියන්නේ මේ ලෝකෙ දිගපළන මයින් දැන් කාලයට කියනවා භෞතික විද්‍යාව කියලා. දෙන්නේ කයිල කියනවා ස්වාමීන් වහන්සේ අපි ලෝකායත වාදී. එහෙම නැත්නම් මේ ලෝකෙ දිගපළන මයින් විද්‍යාව පිළිබඳව ඉන්නවනේ ඒ කාලේ හැටියට හොඳ දැනුවත් ඇත්තෝ. ඉතින් මේ අජිත කේසකම්බල කියන සාස්තුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ අනන්තයි Tamange අනන්ත වූ ඥානෙයි. මේක දැනගෙන මේ ප්‍රකාශ කරන්නේ මේ ලෝකය විශ්වය මේ චක්‍රවාල අනන්තයි. ඒ වගේම නිගණ්ඨනාථ පුත්‍ර දේශනා කරනවා මේ ලෝකේ අන්තයි මගේ ආන්තික වූ ඥාණයෙන් මම ස්පර්ශ කළ දැනගෙන ජීවත් වෙන්නේ මම දනිමින් දකිමින් ජීවත් වෙනවා මේ ලෝකේ ඒකාන්තයෙන් අන්තයි යම් කිසි කෙනෙක් අනන්තයි කියලා කියන එක සම්පූර්ණ මුසාවක්. ඒක අනන්තයි කියලා කියන කියනවා මේ අන්තයි කියන එක සම්පූර්ණ මුසාවක්. අනේ ඔබ වහන්සේට කොහොමද ස්වාමීන් වහන්සේ මේ අන්තවාදේ සහ අනන්තවාදේ වැටෙන්නේ මේ ප්‍රාහස්තුකාවේ ජීවත් වෙන අපිට මේක හරියම ඉතරදයක්. ඒකට බුදුහාම කියන ඔන්න ඔය මාතෘකාව තිබිච්චාවයි. ප්‍රමාත්‍රිකාණන් කියලා කවවම දායකවත් මේ මම ලෝකෙට දේශනා කරන්න ආපු මේ ධර්මයේ මේ සුළු කාලේ දේශනා කරන්න හම්බ වෙන්නේ මගේ ධර්මයේ මට කියලා තියෙන්නේ ලෝකය කියලා බලෝ දන්න දේ ඒකාන්තෙම කියන්නේ පංචකාම ගුණයට එක නම. මේ පංචකාම ගුණය කියන එක සීනිත දෙයක් නම් කියලා හිතනවනම් ඕ අසීනිත දෙයක් කියලා හිතනවනම් ඒක හුදු ප්‍රපංචයක් විතරයි. ඔක දිග පළලම වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක නිසා පංචමේ බ්‍රාහ්මනා කාමගුණ අරියස විනේ ලෝකෝති උච්චති. රූප රාග, සද්ද රාග, රස රාග, ගන්ධ රාග, පොට්ටබ්බ රාග, ධම්ම රාග කියලා කාමගුණ පහක් තියෙනවා. කාම ආරම්භන පහක් තියෙනවා. ඒ වගේම ඒව පිළිබඳව රූප සත්‍ය ගන්ධ රස ස්පර්ශ වශයෙන් කාම ගුණ වලට බෙදෙන පහ ඔච්චරයි ලෝකේ කියන්නේ. නිසා ඒ යම් කිසි කෙනෙකුට මගේ කාම ගුණයන් මට මේ ලෝකෙදී විඳලා ඉවර කරගන්න පුළුවන්. මම අතිකාල සේවාවලුත් කරමි. ඒ නැත්නම් ඒක රස්සාවල් දෙකක් කරමි. නැත්නම් හොරකමුත් කරමි. ඔක්කොම කාම ගුණ උපයා ගත්තොත් මට මේ කාම ගුණ කෙලවර කරන්න පුළුවන්. එහෙනම් කෙනෙකුට ඒක ගන්න එහෙම නැත්නම් එහෙම පිස්සුවක් හදාගන්න කිසිම අඩුපාඩුවක් නැහැ. නැති බැරි කමක් නැහැ. අයිතිවාදිකම තියෙනවා. කොහොමද තව කෙනෙකුට හිතා ගන්න පුළුවන් ලෝකේ කාම ගුණයන් කවදාකවත් කෙලවර කරන්න බෑ. කොහොම කරත් මේ කතා කරන්නේ කාම ගුණ නෙවෙයි. කෙලවර තිබුණයි කිව්වත් නැතයි කිව්වත් ඒක ලෝකායතයි. ඒක සර්වචන දේශනා කරනවා ඒ විදිහට කවදාකවත් කාම ගුණ ඇතයි කියලා මනින්ද ගියත් සීමාවයි අසීමයි කියලා මන්නත් කවදාකවත් අක්ක නිසා ප්‍රශ්න තිබිච්චාවයි මෙන්න මේ කාම ගුණයන් පිළිබඳව මනිනවා නම් බලනවා නම් ඒක Tamanටම දැක දැන ගන්න පුළුවන් ලෝකේ පැත්තට දාන්න නැතුව අභ්‍යන්තරගත කරගන්න එකයි කල යුත්තේ. නිසා බුදුජානකසේ දේශනා කරනවා හතර දෙනෙක් ඉන්නවා නම් මේ ලෝකේ ඊයක වේගේ යන්න පුළුවන්. ඒ වගේම නැගෙනහිර මුහුදු කෙළවරට ගිහිල්ලා කකුල දිග අරපුවාම බටහිර මුහුදු කෙළවරට යනකම්ම කකුල දිග අරින්න පුළුවන් වේගයකුත් තියෙනවා. ආන්නේ තරම් වේගෙන් යන හතර දිනක් හතර පැත්තට දිගෙන් කරලා එක්කෙනෙක් උඩට එක්කෙනෙක් දකුණට එක්කෙනෙක් බටහිර නැගෙනහිරට හිත යොමු කරලා හරි දැන් ඵලයල්ලා කියලා වෙන් කරලා ඒකත් ඒ අර දුන්න ඊයක වේදෙන් වගේ විද්දොත් අවුරුදු 100ක් කන බොන වේලාවල් වැඩි කියලා කැටි කියන වේලාවල් අර අවුරුදු 100ක් ඇවිද්දත් බුදුහාමුදුරුවෝ අහනවා කෙලවරකට යන්න පුළුවන් වෙයිද කියලා. කවදාකවත් කෙලවරක් අහන්නේ නැහැ. ඒක තමයි අද භෞතික විද්‍යාඥයන් හොයාගෙන තියෙන්නේ. එක අංශුවක් දිගේ අණුවක් දිගේ අධ්‍යයතම බහලා බැලුවත් කෙලවරක් නැහැ. සැකවල අල්ලලා බැලුවත් කෙලවරක් නැහැ. ඒක නිසා භෞතික විද්‍යාඥයා දන්නවා දැන් Taman ඉන්නේ පටලැවෙනවා. නමුත් පිටිපස්සේ යන කට්ටිය නම් තාම හිතනවා භෞතික විද්‍යාඥයා තමයි අපිට යමක් ලෝකෙ මේ භෞතික සැපයක් හොයලා දීමට ඉදිරිපත් කරලා ඉන්නේ ඒ උන්ද දෙනකන් අර වලා මිහි කරනකම් පිටිපස්සට බලාන්නේ වැලහින්නක් වගේ වදේ වැටෙනකම් බලන්නේ. හොයලා හොයලා දෙනක හොයලා දෙන්න හරියක් දෙන්නේ මොකද්ද? විශාල වශයෙන් මිනිස්සු මරන්න පුළුවන් පරමාණු බෝම්බ හොයලා දෙනවා. එහෙම නැත්නම් සුව කරන්න බැරි ලෙඩ රෝග හොයලා දෙනවා. ඕක තමයි ලැබෙන්නේ. මම මේක සරුවත්සන්සේ ධාම දේශනා කරලා තියෙනවා. කාමගුණ සම්පatti කියන එක අන්තද අනන්තද කියලා බලන එක එදා මෙදා ප්‍රශ්නයක් නෙවෙයි බොහෝම පැරණි ප්‍රශ්නයක්. නිසා අද තමයි මේ උපාධි ජීවිතා නම් දුකින් විශේෂාල වශයෙන් කරගෙන මේගොල්ලෝ මේගොල්ලන්ගේ ජාවාරම ජයත කරගෙන යනවා. නමුත් මේ සරුවත් විශේෂිත ගියාට පස්සේ මේ ලෝකායතවාද කියලා කියන්නේ භ්‍රමජාලය. ඊට පස්සේ එවැනි සූත්‍ර කීපයක්ම සඳහන් වෙනවා. ඒක දිගේ බලන්න පුළුවන්. ඒකවල සරුවචනාංශයේ මේ ලෝකයේ මැනීම කියන බාහිරාවස්ති වැඩපිළිවෙල නතර කරලා කාම ගුණයන් සම්බන්ධව අභ්‍යන්තරාවස්ති. ඒත් ඇතුළට නැමෙන විපස්සනාවට හිත යොමු කරාට පස්සේ ඒ වැඩ පිළිවෙල නම් යම් දවසක ඉවර කරන්න පුළුවන්. එන්න එන්න අරමුණ සතිය යුක්තව දැක දැන ගන්න පුළුවන් නම් ඒ අරමුණු මූල කර්මස්ථානෙන් කැඩිලා යන වෙලාව මේකයි පවතින වෙලාව මේකයි කියලා අර කියන විදිහට ආතප්පමන් වාය ප්‍රධානමන් වාය අනුയോഗමන් වාය අප්‍රමාදමන් වාය සම්මා මනසිකාරමන් වාය කියලා ඒ එන සමාධිය ඇතුළතට යොදවනවා. Taman ගත්ත මූල කර්මස්ථානෙටම අඩු ගානේ මුලදී තේරුම් අරගන්න පුළුවන් භාවනා කරද්දී උංග වේලාවක් හිත පවතින විශේෂයිය. ඒකත් ලොකු ඥානයක්. එතකොට තේරුම් පටන් අර ගන්නවා මේ ලාහට ගෙම්බවදී එකතු කරනවා වගේ එක එක එකතු කරනකොට දෙන්නේ පයි. මෙන්න හිතේ හැටි. එනිසා එවැනි සමාධියකට වඩා ඒ අරමුණේම හිත පවත්වා ගන්න පුළුවන් නම් බාහිර කරදර මැද වුණත් අරමුණේම හිත පවත්වා ගන්න පුළුවන් සමාධියකට ආපු දවසේ ඒ පුද්ගලයා අර අරමුණු තියෙද්දි මොනවද බාහිර අරමුණු. ශබ්ද වේදනා හිතවිලි තියෙද්දි එතන තමන් ගත්ත අරමුණේම පඨවි ආපෝ තේජෝ ආදී ධාතු ගුණ පවතිද්දි හැකි තාක් දුරට මූල කර්මස්ථානෙම ගෙවලා මූල කර්මස්ථානෙම විනිවිදලා මූල කර්මස්ථානෙම නිම කරනවා. ඉවරයක් කරනවා කියලා කිය දවසට අන්න ඒ පුද්ගලයා මේ කාම ගුණයන් පිළිබඳව අදාළ කොටාසේ. සියල්ලම නෙවෙයි නිවන් දැකීමට අදාළ කොටාසේ ගෙවම් කරනකොට ඒ ඒ මට්ටමේ සංයෝජන ධර්ම ගැලවෙන්න පටන් ගන්නවා. ඒ දේ කියලා දෙන්න ඕනකම තියෙද්දි සරුවචන්නාන්තේ මේ ලෝකයේ අන්ත දානන්තද කියන මාතෘකාව ගත්තොත් කවදාකවත් කෙලවර කරන්න බැරි මාතෘකාවක් වෙනවා. ඒකෝට සරුවචන්නාන්තේ මේ ලෝකයට වැඩිය බුද්ධ කෘත්‍ය කරන්න වෙලාවක් හම්බ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එවැනි මාතෘකා අව්‍යාකෘත ප්‍රශ්න ප්‍රකාශ කළ නොකළ යුතු සාකච්ඡාට භාජන නොකළ යුතු ධර්ම වශයෙන් සාකච්ඡා කළා. ඒ නිසා ඒ ගුරුමිදී ස්වාමීන් වහන්සේ ධර්ම සාකච්ඡාවට වාඩි වෙනකොට මුලින්ම කියන්නේ තමන් භාවනා කරලා ඇතිවෙච්ච ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. එහෙම නැත්නම් ප්‍රශ්නයක් ඇහුවොත් තමන්ට සපේන උත්තර දෙන්න පුළුවන් පසුබිමක් සහිත දෙයක් අහන්න. එහෙම නැති දේවල් අහලා මේ ලෝකායත ධර්ම වලට උදව් කරන්න මට සාකච්ඡා කරන්න වෙලා නැහැ. වෙලා දෙවට ඒක යහමකක් වෙන්නේ ආදර්ශයක් වෙන්නේ. ප්‍රශ්න අහන්න ඉවර කරන්නේ නැහැ. විසඳන්න ඉවර කරන්නේ නැහැ ලෝකයට ඉවරක් වෙන්නේ නැහැ. බෙරෙජරි කියනවා භාවනා කරනකොට හිතවිලි අනුව කොච්චර දක්ෂ වුණත් කවදාකවත් වැඩක් වෙන්නේ නැහැ. මූල කර්මස්ථානයේ උඩට ඉබේම ගිහිලා. ඒ වගේම භාවනා කරනකොට අනන්ත තියෙන වේදනා. මේ වේදනාව පිළිබඳ කොච්චර දක්ෂ වුණත් කවදාකවත් තරක් වෙන්නේ මේ මූල කර්මස්ථානට සාපේක්ෂව ඒක සම්බන්ධ කරගන්න ගන්නවා. ඒ වගේම භාවනා කරනකොට මේ ශබ්ද අනිකුත් බාධක රූප පේනවා හරියට. ඒ වගේ මොනම අර්ථයක්වත් ගන්න දෙයක් නැහැ. රූපද අසුබද ප්‍රගතියද දුර්වලද කිය. ඒව එනකොට මූල කර්මස්ථාන මොකද වෙන්නේ කියලා ගන්න එක. ඉතින් සරුවචන් වහන්සේගේ ක්‍රමය හැම වෙලාවෙම අන්තරාවර්ති. තමන්ට දෙනවා මූලික කර්මස්ථානය. ඒ කර්මස්ථානට සාපේක්ෂව සද්ද ඇහෙනකොට මූල කර්මස්ථානේ මොකද වෙන්නේ? රූප පේනකොට මූල කර්මස්ථානේ මොකද වෙන්නේ? හිතීල හිතනකොට මූල කර්මස්ථානේ මොකද වෙන්නේ? වේදනා සහිත වෙනකොට මූල කර්මස්ථානේ මොකද වෙන්නේ කියලා හැම වෙලාවෙම මූල කර්මස්ථානේ කියන දෘෂ්ටි කෝණයෙන් ප්‍රශ්න දිහා බලන කෙලවරක් තියෙනවා. හොඳට භාවනා කරන්න නැත්නම් හිතලා බලන්න, කල්පනා කරලා බලන්න කොච්චර බාධක පැමිණුණත් මූල කර්මස්ථානයේම හිත පවතිනවා නම් බාධකයකට පස්සේ නැවත මූල කර්මස්ථානයේ මත වෙනකොට වෙනකට වඩා සිුම් වෙලා පේනවා බොහෝම ඉක්මන සිුම් භාවයට යනවා ආයෙත් සැරයක් ඔයා නැති වෙනවා නැති වෙලා ආයෙ ටිකක් ගොරෝසු වෙලා මත වෙනවා බොහෝම ඉක්මනට සිුම් වෙනවා ආයෙත් සැරයක් මේ මූල කර්මස්ථානයේ නැති වෙනවා ඔය වේදනා හිතිලි ශබ්ද නිසා ඊට පස්සේ නැවතත් මත වෙනවා නැති වෙනකොට ටිකක් ගොරෝසුට මත වෙලා බොහෝම සීක්‍රෙන් සිුම් වෙනවා ඉතින් මේකෙන් පේන්න පටන් අර ගන්නවා අර පණ ආදී සතෙක් වගේ වරින් වර නලියවට මොකද කොට දාපු මාළුවන්ගේ තෝක තියෙනවා. නටල නටල නටල මැටලා ඉන්නවා. ආයෙ ටික වෙලා ගිහලා පොඩ්ඩක් නලියනවා ආයෙ පණ නැතිලා. ආයෙ ටිකක් වෙලා ගිහලා පණ එනවා ආයෙ නැතිලා. පණ එන එක එන්නේ එන්නේ එන්නේ එන්නේ එන්නේ එන්නේ ගෙවා යන මේවා සිද්ධ වෙනවා. අන්න ඒ ක්‍රමයෙන් නම් පුළුවන් මේ ලෝකයාගේ කෙසේ වෙතත් අනුසේ කෙලෙසාගේ අන්තයක් දකින්න. ඕකතියෙදි ඔයින් පොඩ්ඩක් හෝ බාහිරයට ගිහිල්ලා මේ දැනුමෙන් මම ලෝකයේ දිගපල්ලමනින්න ඕනේ. එහෙම නැත්නම් ඊයේ අද හෙට කියන කාලේ මනින්න ඕනේ කියන කාලයේ දිගේ හරි, දේශයේ දිගේ හරි බාහිරයට හැරුණොත් ඒ කාන්තෙම මේ චක්‍රේ වටේ කරකවෙන්න පටන් ගන්නවා සංසාර චක්‍රය. එනිසා එවැනි චක්‍රයක මුල කොතනද මැද කොතනද අග කොතනද කියලා හොයන්න කියනවනම් ඒකදී මොලේ නරක් වෙච්ච මිනිස්සෙක් වෙන්න ඕනේ. චක්‍රය කරකන දෙයකට මුලැමැදාගක් නැහැ. මුලැමැදාගක් තියෙන්නේ ඍතු රේඛාවක. ඍතු රේඛාව කියලා කියන්නේ මූල ධර්ම සම්‍යක් මේ මධ්‍යම ප්‍රතිපදාව. ආර්ය අෂ්ටාංග මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගයට අපි ගන්නේ ඒ වෙලාවට ප්‍රකට මූල කර්මස්ථානයකට ඒක දිග යනකොට ඒක ඍජු මාර්ගය. ඒතකොට ඒක මුලැමැදාග තියෙනවා. චක්‍ර කරකනකට නැහැ. ඒ නිසා සංසාර වටේ හෝ ලෝකයේ හෝ ওই මුලමදාගම ඉඳ පටන් අරගත්තොත් ඒක ලෝකායත වාද වලට යනවා. සර්වඥාන්ත හම්බෙන්න ආපු ඒ රෝහිතස කියන බ්‍රාහ්මණ පුත්‍රයා සර්වඥාන්තෙන් අහනවා ස්වාමීන් වහන්සේ මේ ලෝකේ යම් තැනක න ජායති න ජීයති න මියති න ඡවති න උප්පත්ති කියන ජාතියක්, ජරාවක්, මරණයක්, චුත වීමක්, උප්පත්තියක් නැති යම් තැනක් කියනනම් අන්න එතෙන්ට ගමණයෙන් ඒ කියන ලෝකාන්තයට යන්න පුළුවන් කියලා. ගමන් කිරීමෙන් පයින් යවලා මැනලා යන්න පුළුවන් කියලා. ඒතකොට සර්වඥාන්සේ කියනවා යත්තනකෝ ආවුසෝ න ජායති න ජීයති න මියති න ඡවති න උප්පජ්ජති න සක්ඛානකෝ ගමනේන ලෝකස්සන්තං කාතෝ. දක්තුම්වා කාතුන්තෝ. මහන්නේ මේ මාංශයේ ඇවැත්තින් ඒ කියනා වූ જાතියක් නැති දරාවක් නැති ව්‍යාජයක් නැති උප්පත්තියක් නැති මරණයක් නැති අන්තයට කවදාකවත් ගමනින් යන්න බෑ. ඒක තමයි මගේ තියෙන මේ භ්‍රමජාල කලවන ඥානය. සර්වඥතා ඥානය. ඒසා ධම්මජෝතියයි කියලා කිව්වටත් නිවන් ගමනේ පියවරක්වත් කියද්වා කියන කියන්නේ ඉස්තර වශයෙන් කියන්නේ. එහෙම ගමනින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. නැත්නම් සිරිපාදේ මම හත් සැරයක් නැග්ගයි කිව්වද ඒ කන්ද නැග්ග එක නම් ඇත්ත තමයි. සාමාන්‍ය ඉංග්‍රීසි කියන අතර එක කන්දක් දෙකක් නැගින් දෙපාරක් නැගිනවනම් ඒක මොඩයා. නොනැග්ග නම් ඒත් මොඩයයි කිය. එක සැරේ කන්දක් නැගින් ඒකට ඒක මුළු මැද වේදනගත්ත ඉවරයි. ආයෙත් පදනවා. ඊට පස්සේ යන්නේ ඒ ගන්න මොඩකම යනවා. ඒක වෙනම කතාවක්. නමුත් ඒක නිවන් දකින්න. දැන් මක්කම ගියාට පස්සේ එක සැරයක් ගියාම එක නමතෙන් දෙසරට අල්හස් කියලා කියනවා. මක්කම දැක්කා. එතකොට ඒක නම්බුවක්. ඉතින් ලංකාවේ තිබිලා තියෙන්නේ ගුරුම කෙනෙක් ලංකාවට ආන උපාධිය දෙන පත්ත ලංක. ලංකාවට සැපත්. ඒ තරම්ම ලංකාවේ ඒ ස්වර්ණමය යුගයේ ලංකාවට ආපු හැම කෙනෙකුම පුදුමාකාර ඥාන පුදුමාකාර විකසන කියලා කියන කිසිම හාමුදුර කෙනෙක් කියලා නෑ මාර්ගඵල ඥාන නැති. ඒ නිසා ලංකාවෙන් පැමිණිච්ච හැම ගුරු මහාමුදුරුන්ට නමක් දීලා තියෙන්නේ පත්ත ලංක. අල්ලාහ්. අල්ලාහ් කියන්නේ මක්කම ගියා. හච්චි වන්දනාවේ ගියා. අන්න ඒ වගේ කරලා නිවනට යන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒක කිව්වට පස්සේ ආ රෝහිතකට පුදුම සන්තෝෂයක් ඇති වෙනවා ස්වාමීන් වහන්සේ ඒකාන්තයෙන්ම ඔබ වහන්සේගේ දැනුමයි. හරුවත් නැයි මේ මොකද මම ගියාත්මේ හිතේ බොහෝ පුත්‍ර කියන රෝහිතස්ස කියන මේ බමුණේ මේ බ්‍රාහ්මණයෙක්ම මම ඒ කාලේ ගායත වගේ දේව පුත්‍රයෙක්ව ගායත වගේ මම ඇවිද්දා. මට එතකොට ඊයක වේදී යන්න පුළුවන් මොකද මේ කෙලවරෙන් පයවසුවාම අනිත් කෙලවර මොකද මොකද කරදිවලේ ඒකට තියන්න පුළුවන් මම අවුරුදු 100ක් ගියා ස්වාමීන් වහන්සේ ලෝකේ කෙලවරක් දකින්න නැතුව අතරමඟදී මම මැරලා ගියා ඒක නිසා මට ඒ ගමනෙන් කවදාකවත් උප්පත්තියක් නැති මරණයක් නැති ජරාවක් නැති චිත්ත වීමක් පහළ වීමේ මේ චිත්ත වීමක් සහ මරණයක් නැත්නම් යන්න හම් වෙන්නේ නැහැ. ඒ ඔබ වහන්සේ නම් මේ කතා කරන්නේ යමක් දුරට ගැඹුරක් ඇතුළේ. අන්නේ විදිහට මේ රෝහිතස්සගේ කාරණා කාරණා සහිත ප්‍රතිඋත්තරයට පස්සේ සර්වඥාන්සේ බොහෝම ලස්සන සර්වඥාන්සේට ආවේනික ප්‍රකාශයක් කරලා තියෙනවා ඒක යෝගාවචික දැනගන්න. ඒකදී යෝගාවචරය සඳහන් කර මේ සර්වඥාන්සේ සඳහන් කරන යෝගාවචරය සඳහා මෙතන අරමුණු කරන්නේ නම් අර රෝහිතස්ස උත්තරය තමයි නා නාහන්තං ගමනින ලෝකස්සන්තං ඥාතත්තං ඥාතයන් දත්තයන් පත්තයන් කිවදාන මම මේ ලෝකයේ කෙලවර ගමනයේ දැකිය හැක්කක් පත්විය හැක්කක් සහ දැනගත හැක්කක් විදිහට කියන්නේ නිසා ගමන් කිරීමෙන් මේ ලෝකෙ කෙලවර කරන්න බෑ නකෝපනාං ආවසෝ ගමනේන ලෝකස්සන්තං ඥාතයන් දත්තයන් පත්තයන් කිවදාමේ නචාං ආවසෝ අපත්තා ලෝකස්ස දුක් අන්තං දුක්ඛස්සන්ත කිරියාය බදාමි. ඒ වගේ මම කියනවා ලෝකයෙන් එහාට යන්නේ නැතුව නිවන් ලබන්නත් බෑ කියලා. සම්මර්ර ගැටයක් ගන්න බුදුහාමුදුරුවෝ. ගාමනේ ලෝකේ කෙලවර කරන්නත් බෑ කියලා කියනවා. ලෝකේ කෙලවර කරන්නේ නැතුව නිවන් දක්කත් බෑ කියලා. හැම තැනකදීම කරුවචනාදීගේ ප්‍රකාශන මොනවාගේ හරිම දුක්ක්. මේ පියාපික ඔළුව අත්ත පොළවේ ගාලා හත්ත කරලා කියලා ඒකම අනිත් පැත්ත කියනවා. බලනකොට පේන්නේ තේ නිකන් වචනේ යහපැත්ත මෙහා පැත්ත හැරවිලක් වගේ. කියලා කියන්නේ නකෝපනාං ආවසෝ ගමනින් ලෝකස්ස අන්තං ඥාතයන්, ධත්තයන්, පත්තයන් කියවදාමි. ආවස් ඇවැත්තේ මේ ගමනයේ ගමන් කිරීමේ ලෝකයේ අන්තයක් දැනගත හැකිය, පත්‍ය හැකිය, දැකගත හැකිය කියලා මම කියනවා. ඒ වගේම මම කියනවා ලෝකයේ කෙලවරට නොගින් කවදාක දුක් කෙලවර කරන්නත් බෑ කියලා. ඒක හරි ගෙදර ගියොත් හඳුනයි මගේ හිතියොත් ඕනයි කිව්වා වගේ අම් දෙපැත්ත දෙපැත්ත කැපෙන වචනයක්. දෙපැත්ත කැපෙන වචනයක්. මේ රෝහිතා සූත්‍රයේ ඉතාම වටිනාම කොටහ තමයි මේ සර්වඥ දේශනා කරන්නේ. අපිටාං ආවෝ ඉමස්මින් තේව ඉමස්මින් වේව භ්‍යාමත්තේ කලේබරේ සසංඤිමි සමනකේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයන්ත ලෝක නිරෝධන්ත ලෝක නිරෝධ ගාමිනීච ප්‍රතිපදා මම කියනවා ඒ ඒ මතු මැත්තේ මෙන්න මේ බඹයක් පමණ වූ මේ ශරීරය තුල මුළු ලෝකෙම තියෙනවා මුළු ලෝකයට ඕනේ සමුදය සත්‍යයක් තියෙනවා ඕකේ නිරෝධයත් ඕකෙම තියෙනවා ඕකෙන් ගැලවෙන ප්‍රතිපදා මාර්ගයක් මේ බඹයක් පමණ වූ සසංයම්නි සමනකේ සංඥාව සහිත මනසයිත මේ ලෝකේ නේද මැරිච්ච නැති මිනිස්සෙගේ මේ බඹයක් පමණ වූ ශරීරය ඇතුළත ලෝකයක් තියෙනවා ලෝකෙට හේතුවක් තියෙනවා එයින් ගැලවෙච්ච නිරෝධයක් තියෙනවා ඒකෙන් ගැලවීමේ ආයස්තංක මාර්ගයක් තියෙනවා නිසා ලෝකෙ මනිත දෙයක් නෑ මේ Tamange බඹයක් පමණ වූ වියාමයේ කියලා කියන්නේ අත් දෙක දිගේ අරපුවාම ඉන්න දුර අපි ඒකට බඹේ කියලා කියනවා සාමාන්‍ය මිනිස්සුගේ උස තමයි දෑත දිගට පුරාන් තියෙන උස. එනිසා කොට මිනිහෙක් නම් අත් දෙක දිගාව ගමන් කොට. ඉසමනසෙක් නම් අත් දෙක දිගාව ගමන් දිගයි. අන්න ඒ බඹයක් පමණ වූ ශරීරයේ සංඥාව සහිත මනස සහිත මේ බඹයක් පමණ වූ මනස ශරීරය තුළ මුළු ලෝකෙම තියෙනවා මුළු ලෝකෙට හේතුවක් තියෙනවා ලෝකේ නිරෝධයක් තියෙනවා නිරෝධ මාර්ගික නිරෝධ ගමනක් තියෙනවා ඒ නිසා මේ බඹයක් පමණ වූ ශරීරය තුලින් තමයි ඔය බාහිරයේ තියෙනා වූ පෘථුවිය වෙනවා. අංග ආරෝය ප්‍රාස්පති ආදී සෑම ලෝකයක්ම මැවෙන්නේ මේ ඇතුළත ශරීරයෙන් තමයි. මැවෙනවා විතරක් නෙවෙයි මැලෙන්නෙත් ඕකෙන් තමයි. අපි ලෝකෙමයි වලට අංගල කියලා කියන්නේ ඇඟිල්ලක් කියනවා. වියතක් කියලා කියන්නේ වියත් මෙච්චරයි. වියත් දෙකක් රියනක්. රියන් දෙකක් යාරය. යාර දෙකක් බඳයයි ওই ශරීරෙම තමයි මුළු ලෝකෙම මනින්නේ මේ ශරීරයට සාපේක්ෂ කරලා. ඉතින් කොට මිනියක් මන්නොත් කොට ලෝකයක් අහුවේ. දිග මිනියක් මන්නොත් දිග ලෝකයක් මනින්නේ. මොකද ඒ මිනිස්යා ලෝකේ දැනගන්නේ Tamange ශරීරේ. ඒ ශරීරෙ තමයි ලෝකෙ මනින්නේ. ඉතින් සාමනුස්සය අතර මේ දෘෂ්ටිගතික දෙකක් තියෙනවා නම් මාන සංහා જાති දෙකක් නම් දෙන්නට ලෝක දෙකක්. ඒ නිසා එකම දර්ශනය කවදාකවත් දෙන්නෙකුට එක වගේ දකින්න බෑ. ඒක බටහිර විද්‍යාඥයෙක් පෙන්නලා දීලා තියෙනවා ඔය උදේ 7-8 වෙනකොට ඉර පායගෙන එනකොට තනාග තනකොළහග පිනිබින්දුවක් එල්ලලා තියෙනවා හරියට එක දණකින් බලනකොට ඒකෙන් දෙය තුනක් වේදෙනවා අනිත් කෙනාට ඒක තේින්නේ එයා මෙයා ඉන්න තැනට ආවොත් හරියට මේ ඒ කෝණයෙන් පමණක් ඒ දෙය තුන දකින්න පුළුවන් වෙන කෝණකින් පේන්නේ හරි කියන්නේ මම ඉන්න තැනට නම් ඒ දුන්න පේනවා අනුමන්ත්‍රක සම්පූර්ණ බොරුවක් නෙවෙයි මට වතුර කඳුලක් විතරයි පේන්නේ පේන්නේ ඇත්ත. මොකද ඉර තියෙන කෝණයත් එක්ක එකම එක තැනකින් විතරයි දේ දුන්නේ හැදේ. ඒක එක දෘෂ්ටි කෝණයක්. ඒක නිසා කරුවචනන්සේ දේශනා කරනවා යාළුවෝ දෙන්නේ ගමනක් යන. කන්දක් කැලයක් කරා. යනකොට ඇඳගෙනකොට එක යාළුවේ ඒ ගමන් අතරමඟ තියෙන විශාල කන්දක් උඩට කොට වෙනවා. අනිත් යාළුවා කම්මැලි කරන කන්ද පහුවෙනවා. ඒක උඩට ගිය එකනා කියනවා මෙතන පුදුමාකාර පිසිතු වාතයක් තියෙනවා. මෙතෙන් ආවම මුළු වනේම රමණීයත්වයේ පේනවා. මෙතෙන් ආවම කලබෝධාව හත්තුන්ගේ බයක් ඇත්තෙත් නෑ පුදුමාකාර මේ ක්ෂේමයක් තියෙනවා. ආරමස කියන මේ බොරු කියන්නේ බා. මත් එක එකට නෙම මම තින කැලේ. කො මට නෑනේ එහෙම ඈත පේන්නෙත් නෑ. මට මේ පිරිසුදු හමන වාතෙත් නෑ. මට නිතරම බයක් තියෙනවා මේ සර්පෙන්ගෙන් අලියන්ගෙන් කො කියන්නේ. ඒ නිසා මොකේ කන්දක් උඩ නැගයි කියලා කියන කතාව ඔය දෘෂ්ටි කෝණය වෙන්න බෑ. කුණුලගේ තමයි මේ සර්වඥාන්සේ පෙන්වන හදන මේ විපස්සනා දක්ෂිනේ දැකපු නැති ඇත්තෝ අර සමතේ විතරක් කරලා කාලා පටලවාගත්ත ඇත්තෝ කියන කතාව අහලා ඒ ඇත්තොත් කියන්නේ භාවනා කරලා නේද මොකද මේ සර්වඥාන්සේ කියන එක අපිට තේරෙන්නේ නැත්තේ නිසා සර්වඥාන්සේ ලෝකයට අදාළ දෙයක් නෙවෙයිද කතා කරන්නේ කියලා අර දන්න ගැතියට තන දීලා ගැඹුරු වුණත් නොදන්න දේ බහැර කරන ගැතියක් තියෙනවා. ඔතනයි ප්‍රශ්න ජාලේ තියෙන්නේ. ඒ නිසා සර්වචනසේ රෝහිතස්ස සූත්‍රයේදී දේශනා කරන ලද විදිහට යම් වෙලාවක මේ කය තිබීවා ආස්වාද ප්‍රසවාස කය 100ක් දැනගත්තොත් මුළු ලෝකෙම දැනගත්තා නිසා සබ්බ කාය පරිසංවේදී අත්තිස්සාමීති සික්කති සබ්බ කාය පරිසංවේදී පත්තිස්සාමීති සික්කති කියලා තැන විස්තර කරන්නේ ආස්වාද ප්‍රසවාස කය මුළුල්ලම අවුරුදු අපිට මහය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා වශයෙන් ගත කරලා හරුවචනාදී කොච්චර කාලයක් ආනාපානෙත් දන්නේ එච්චර කාලයක් නැත්නම් ඊට ඉස්සර සාරා සංකේ කල්පලක්ෂයක්ව පාරමිතා පුරලා බුදු වෙලා හරුවචනාදී ආනාපානෙ නැවත නැවතත් බැලුවා ඉතින් ඒක හම්බෙච්ච ගමන් ආනාපාන කරේ ඒ වගේම අනිකුත් රහතන් වහන්සේට රහත් වුණාට පස්සේ ආනාපානය කරේ ඒ කියන්නේ ආනාපානය කියන එක බලලා ඉවර කරන්න බෑ රහත් වුණත් රහත් වීම වෙලා තව පැන බලන දේවල් තියෙනවා. ඒ නිසා ආනාපාන සති භාවනාව හෝ පිම්බීම හැකිලිම හෝ වම දකුණ කියන එකේ මෙච්චරක් හතහන් තියෙනවය මෙච්චරක් ආකාර තියෙනවයි කියලා ඉවර කරන්න බෑ. ඒ නිසා හැමදාම සාදර වෙන්නේ කියලා කියනවා. අද උපන් ළමයේ හුස්ම ගන්නවා වාගේ. අද ඉස්සෙල්ලාම හුස්ම ගන්නෙ අද තමයි මම ආනාපානේ බලන්නේ කියලා යම් තා තමන්ගේ ආනාපානට සාදරද ඒ තා ආනාපානේ මෙදෙක් නුදෙක්ක නොදුතු දෘෂ්ටි කෝණ පැතිකඩ සටහන් ආකාර ස්වභාවික ලක්ෂණ පෙන්වනවා. ඒ තරමටම අපි අප්‍රමාදී ඒ තරමටම මම දැන් මෙතන කියලා තැනට එනවා. යම් වෙලාවක ආනාපානය පිළිබඳ කම්මැලිකම ඒකාකාරී ගතිය නිදිමත ගතිය බය ගතිය පහළ වුණා නම් ඉතින් ඊහාට එයාට කිසිම නැහැ ආනාපානයේ සුබුත්ත ඒ වෙලාවට කියන්නේ බය සහිත වෙලාවක ආනාපානය හැටි කොහොමද කියලා බලන්න එපා වීම තුලින් ආනාපානය බලන හැටි බලන්න අසරණ ගතිය ආපම ආනාපානය හැටි බලන්න මොකද ඒක තමයි ඇත්තටම මරණ මොහොතදී උදව් වෙන්නේ මරණ මොහොතදී ආනාපානෙත් එනවා අසරණ ගතියක් එනවා ඉතින් හස්නස ගන්න එනකොට ආනාපානේ බලලා හුරු නැත්තම් අර වෙලාවදී අපිට බාහුව කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපි මේ නොදකින් නොපතන් කියන වෙලාවේ හීන කොහෙද ආනාපානේ බලනකොට මුහුදට හයිය තියෙන වෙලාවේදී නොමැරිලා ශක්තිමත් වෙන්න වෙලාවදී බලන හීන ආනාපානේ කියන්නේ මොකද්ද? හීන ආනාපානේ කියන්නේ නොදකින් නොපතන් කියන ආනාපාන. ප්‍රණීතානාපාන කියන අභෝම හොඳයි මම දැන් උපචාර සමාධි කියනවා ආලෝක කියනවා අර්පණ සමාධි කියනවා ආදි වශයෙන් ආනාපාන හොඳ ප්‍රණීතයි ඔය දෙකම සමාන අර්ථ තියෙනවා ගොරෝසු ආනාපානේ තියෙන සියුම් ආනාපාන කියන සියුම් එක අපම අපි වෙන දෙයක් අල්ලනවා නිසා අපිට කවදාකවත් ආනාපාන සියල්ල දැක්කන් ලැබෙන්නේ ආනාපාන සියල්ල දැක්කනම් එතකොට ලෝකේ අත්දැකලා ලෝකෙන් එගඩ වුණා ලෝක උත්තර ලෝකෝත්තර පැත්තට පස්සේ එතකොට ලෝකාන්ත දුක්ඛාන්ත කියන එක තමයි. හැබැයි මේ කියන ලෝකය කාම ගුණ ලෝකයයි. පංචස්කන්ධ ලෝකයයි. එහෙම නැත්නම් ධ්‍යාන මැත්තේ කලෙබලේ සසඤ්ඤන් සසඤ්ඤෙන්නේ සමනකේ. බඹයක් වන වූ මේ ශරීරය සංඥාව ඇත්තා වූ මනස ඇත්තා වූ ඒ කියන්නේ මනුස්ස ශරීරයක් අරමුණු කරගෙන යනකොට යන්න තමයි කායනුපස්සනාව කියලා බුදුහාමුදුරු දේශනා කරා. පිළිවිදේ කියන රූප ධර්ම. නම් වෙලාවක අපි මේ අදාළ රූප ධර්මයේ පිළිබඳ පූර්ණ දැනීමක් ඇති වුණා නම් එතකොට අපිට හිතා ගන්න පුළුවන් අපි හිතන සෝවාන් වීමක් සිදු වෙනවා. සකදාගාමී අනාගාමී ආදිහත් කියන තත්ත්වත් ඇති වෙනවා. ওই කියන දිබ්බ චක්ක දිබ්බ දෝතාදී සියල්ලවත් ලැබෙනවා. තවත් එහාට යන්න. ඉන්නේ එහාටත් යන්න පුළුවන්. අන්න එවැනි ඥානයක් ඇතුවයි සරුවචනන්ත මේ ලෝකෙ දිහා බලලා මේ ආනාපානය වගේ දෙයක් කරලා ඒ උපචාරාර්ථන සමාධියක් ඇති කරගෙන රූප අරූප ධ්‍යාන ලබාගෙන ආයේ ලෝකෙම නින්න පටන් ගත්තොත් ඒ කුත්ලයා තුළ මේ අන්තවාදය සහ අනන්තවාදය කියන මේ වාද දෙකේ පටල වෙන්න පුළුවන් පුද්ගලයා තාම භවී කරකවෙන්න පුළුවන්. ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ යම් ආකාරයක අපේ සීලය අදි සීලයක් වඩටපත් වෙනවා නම් සමාධිය නැත්නම් චිත්ත භාවනා අදි චිත්ත භාවනාවක් වඩටපත් වෙනවා නම් ඔය මතමත් ඒ ප්‍රඥා භාවනාව අදි ප්‍රඥාවක් වෙන්නේ නැත්නම් මේ කියපු සීලයක් සමාධියක් Tamanට අහේනිය පිණිස පිහිටන්න ඉඩ තියෙනවා. ඒ හේතුකම සාහිත්‍ය සර්වඥයන් දෙන්නන්නේ පිහිටනවා කියන එක. ඒක අද ඇත්තටම මේක අද අදාළ නෑ මොකද ගොඩ දෙනෙක් ඔය කතා කරන කට්ටියකද සීලෙත් නෑ සමාධියක් නෑ. එහෙම නැතුව තමයි තක්ති විමන් සියෝජියට ලෝක මත පළ කරන්නේ. නමුත් මේ භයානකම තියෙන හොඳ සීලවන්තව මුදේ සමාධිමත් උගත කරත් පටලැවෙන්න ඉඩ තියෙන නිසා අපි සර්වඥානන්දේ සරණ යනවායි කියලා කියන්නේ දුක්ඛ දෙයක් හරනවා නෙමෙයි සර්වඥාන්ත මේ සියල්ල දැනගෙන මේක කෙරුවොත් මෙන්න මේක බාටපත් වෙනවා කියලා අභිසම්පරාය මේ මරණය මත සිදුවෙන දේ දැකලා කතා කරා. ඒක උන්වහන්සේ මතක් කරනවා ඒ බව භාවනා කරනකොට මේ ජීවිතේදිම දුක් ගෙවන් කරනවා. එහෙ නැත්නම් නිවනට යොමු වෙච්ච වෙන විදිහට කියන විපස්සනාවට ලක් වෙච්ච නැති භාවනාව පිළිබඳව නම් වාගේ කියන්න අමාරුයි. මේක පිළිබඳව අතිවිවේචනයටපත් වෙච්ච ඇත්ත සඳහන් කරනවා බෝධිසත්ව චර්යාව පෙරුවත් ඒක ප්‍රමාද වෙනක් කියලා. වක්‍රෝත්යෙන් සඳහන් කරන්නේ පුළුවන් වුණත් මම මේ ආත නිවන් දකින්න කියලා. ඒක කෙරෙන එක නම් කෙරෙනවා. කරුණා කළ කටවාගෙන කරන්න. කරන කෙනෙකුටවත් කරගන්න බෑ. අන්න උතන් නැති වුණාට පස්සේ සියල්ලම ඔක්කොම පැත්තක දෙන බෝධිචර්යාව කරන්න ගියත් නමුත් මේ ගෞතම සීල සම්බුද්ධ සාධනයේ තියෙන මේ සාන්දෘෂ්ටික ගතියත් නම් මොකද්ද කෙනෙහිල්ලක් කෙරෙන්නේ. ඒක නිසා අපිට හරියන්නේ නැත්නම් මේ ජීවිතයේ කාන්තේ බෝධිසත්ව කවුන්ට් එකට වැටේ. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඒක ඉස්සරහින් තියාගත්තොත් මෙන්න මේ වගේ දෘෂ්ටිගත වෙන්න ගියොත් ඉතින් සර්වඥන්ට හිතියානම් ඔන්න උඹ අහුවෙච්ච තැන මෙන්න මේ කෙරුවොත් මෙන්න මෙතනින් පස්සේ මරණයන් මත යනවා කියලා උන්වහන්සේ කියාවි. දැන් අපිට තියෙන්නේ මේ මූල ධර්මයේ පමණයි. නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ භ්‍රමජාලයෙන් ගැලවෙන බව සංඥා වශයෙන් අපි දැනගෙන කටයුතු කරනවා නම් කටයුතු කරන තියෙන අපේ මේ නිවන නැත්නම් මේ සර්වඥාන්සේ විසින් හොඳයි සාධ්‍ය සම්මත නිවන පිණිසම අපගේ මේ සීලේ වේවා ඒ පිණිසම අපගේ මේ සමාධිය වේවා ඒ පිණිසම අපගේ මේ ප්‍රඥාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි ගැලවුණොත් ඊට පස්සේ අපේ අනුතුරු ගැන සර්වඥාන්සේ වගේ කියන්නේ ඒ නිසා අපි අර සාම කුමාරයාට සීතලේ වැදුනට පස්සේ ඒ රජුරවනි කිව්වලු මම මැරුණොත් මගේ ඔළුව මගේ ඔළුව අම්මා තාත්තා ඉන්න දිහාට දාපන් කියලා. ඒ කියලා වට පස්සේ කළු අම්මයි තාත්තයි දෙක අඳයි. අන්න ඒත් අන්න මේ වතුර ගිනියන්නේ මං ආයේ මොන නැතිනොත් උන්දලාට වගතුවක් නැහැ. මේ හත් කඩකට හිත කලනවා. මගේ අම්මා තාත්තා ඉන්න දිහාට. ඒකෝ රජුරෝ කොයි දිහාද ආන්න නන්න නන්න කල්ගුවාගේ කියනකොට මැරෙන්න ඉස්සෙල්ලා විජහාට අරගෙන ගියාලු කල්ගුවාට ගියාට පස්සේ ඒ සත්‍යයක් ක්‍රියා කරලා දරුවට බණ ඇවිල්ලා තියෙනවා. අන්න ඒ වගේ අපි හිතන් කියන්නේ මේ අපි කරන ජීවිත පරිත්‍යාග කරන වැඩේ සීල සමාධි ප්‍රඥා පූර්ණේ මරුණත් නිවන දිහාට හැරිලා මැරේවා. එනිදි කියනවා යුද බිමේදී හිතගෙන මැරෙන එක හොඳයි ධන බිම යනගෙන ජීවත් වෙනවට වැඩියි. ඒ වගේම තමයි සීල සමාධි ප්‍රඥා පූර්ණේ කියන මේ තුන ඉදිරිපත් කරගන්න නැතුව ගත කරන මොන ආගමික මොන ආධ්‍යාත්මික ජීවිත ගත කරුවත් ඒක අර කොට සමඳපු නැති සෛත්‍යයක් වා. නේත්‍රා කියව නැති බුදු පිළිමයක් වගේ පූජාරිය වෙන්නේ. පූජාරිය වෙන්නම් ඒ කාන්තේ මේකට මේ ජීවිතේ නිවන් දකින නැත්නම් දුක් ගෙවන් කරන්නේ නැත්නම් අප්‍රමාද කියන මේ විපස්සනා ප්‍රඥාවේ පන්නරේ කියලා. එතකොට අපි තාම ගැළවිලා නැහැ. නමුත් අපි දන්නවා එහෙම නොවුනොත් අපිට පැටලෙන්න තියෙන මාර්ගය සර්වඥාන්සේ මඟ ආරවලා තියෙනවා. ඒ නිසා අපිට මේ සෑම දෙයක්ම සීල සමාධි ප්‍රඥාව කුළු ගේක මුදුන් කුළු දේත හැමදේම තුරු දීලා තියෙනා වගේ ඒකාන්තයෙන් නිවන පිණිස වේවා කියන ප්‍රාර්ථනාව සිහිපත් කර ගැනීම අදට නියමිත ධර්ම දේශනාව මෙතෙන් නැවත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.